සුනිල් කුමාර මහත්මයා පෙරුවන් සරණයි සාමනවාස අවසරයි වන්සේ වන්සේ මේ මම අහන්න හිටිය ප්‍රශ්නේ කොටසක් ඇත්තටම සාකච්ඡා වුණා මේ ඊට ප්‍රශ්නේදී සවනාද මේ පාරමිතා ප්‍රකරණය පොතේම සඳහන් වෙනවා මේ කුසලයේ පාරමිතාවක් විදිහට වැඩෙන්නේ මේ ප්‍රාර්ථනාවේ හැටියට කියන එක. උපවාසය ගැන ටිකක් කතා කළා. මේ එතකොට මේ බුදු බව පසේ බුදු බව අග්‍රසාවක මහා ශ්‍රාවක තනතුරු පතන්නේ නැත්නම් මේ මේ වහා නිවනට පැමිණෙම්මා කියලා ප්‍රාර්ථනා කරන කිරීම හොඳයි කියලා ඒක යෝජනා වෙනවා. සනද මට තියෙන ප්‍රශ්නය මේ චිත්ත පරම්පරාව මේ භවයෙන් භවයට ප්‍රාර්ථනාව උපනිශ්‍රය වෙන්නේ කොහොමද කියන එක ඒ කියන්නේ සන්නාස දැන් සාරසංකේය කල්පලක්ෂයක් පෙරම්පුරා ඉන බුදුවරයෙක් වෙන්න පාරමී බෝධියේ ගමන් කරනකොට දැන් මගදී ආපහු මුලින්ම පටන් ගන්න නැහැ නේ ඒක උපනිශ්‍රේ වෙන්න එපා දැන් ඒක සාමාන්‍යයෙන් මට අනික පොඩ්ඩක් පැහැදිලි කරගන්න මේ ස්වාමීන් වහන්සේ කතා කළේ අනිත් ස්වාමීන් වහන්සේ අර පාරමිතාවක් ලෙස වැඩෙන්න අර ප්‍රාර්ථනාව හැටියට කියන එක හුඟක් වැදගත් වෙනවා අපි කාට ස්වාමීන් වහන්සේ අර පැහැදිලි කරගන්න එක. ඔව්. ඒ කියන්නේ කුසල කරනකොට ප්‍රශ්නයක් දැන් ප්‍රාර්ථනාව කියන එක අපට අවශ්‍ය වෙන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මේ ජීවිතේ අපි යම් ප්‍රමාණයකට ಗುಣධම් වඩනවා. ඊට පස්සේ ඒ ಗುಣධම් වඩලා ඊළඟ භවයේදී අපට මේ ටික සිහිපත් වෙන්න අපට ඉලක්කයක් තියෙනවා. එතකොට ඒ ඉලක්කය තමයි ප්‍රාර්ථනාව කියලා කියන්නේ. ඒ කියන්නේ තමන් සම්මා සම්බුද්ධත්වයේ සඳහාද යන්නේ පච්චේක බුද්ධත්වයේ සඳහාද යන්නේ ශ්‍රාවක භාවයේ සඳහාද යන්නේ ශ්‍රාවකීන් අතර විශේෂ පැතුමක් තමන්ට තියනවාද එහෙම නැත්නම් ඉක්මනින් නිවන් දකින්න මෙහෙම ඉලක්කයක් අපිට තියෙනවා අන්නේ ඉලක්කය තමයි මේ ප්‍රාර්ථනාව කියලා එතකොට Tamanට පැහැදිලි ඉලක්කයක් නැත්තම් දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මුදල් මුදලක් හම්බ වුණොත් ඒ මුදලෙන් Taman මොකද්ද කරන්නේ? ඒක ආයෝජනය කරනවද? එහෙම නැත්නම් ඒක ඉතිරි කරනවද? ඒකෙන් කාලා බීලා විනාශ කරනවද? එහෙම නැත්නම් ඒකෙන් පින්කමක් කරනවද? මේවා තීරණය වෙන්නේ Tamanගේ අරමුණුත් එක්කලා. තමන්ගේ ඉලක්කත් එක්කලා. එතකොට මම කොහොම හරි පින්කමක් කරන්න ඕන කියන බලාපොරොත්තුවක් තියෙන කෙනෙකුට මුදල් ටිකක් ලැබිච්ච ගමන් එයාට අර පින්කම සිහි වෙනවා. අන්න ඒක තමයි එතකොට එයාගේ ප්‍රාර්ථනා. මේ මේ මේ ලෝක වශයෙන් මට හොඳ පින්කමක් කරගන්න ඕන මැරෙන්න කලින්. එතකොට මේ පින්කමක් කරගන්න ඕන කියන පැතුම ඉලක්කේ අරමුණ ඇතුව ඉන්නකොට මුදල් ටිකක් ලැබිච්ච ගමන් ඔහුට ඒකට සිහිපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි එහෙම හොඳ පැතුමක් තියාගෙන ඉන්නකොට හොඳ පින්කමක් කරගන්න ඕන කියලා හිතාගෙන ඉන්නකොට මුදල් ටිකක් ලැබෙනවා නෙමෙයි ඔහු ඒ සඳහා අවශ්‍ය මිල මුදල් ද්‍රව්‍ය උපකරණ එකතු කරන්න උත්සාහවත් වෙනවා ඒ ඉලක්කය නිසා අන්න ඒ වගේ තමයි අපිට ප්‍රාර්ථනාවක් හරියට මනසේ තියනකොට ඒ සාධක ලැබෙනකොට ඒ ප්‍රාර්ථනාවට ඒවා ගොනු කරගන්නවා වගේම ප්‍රාර්ථනාව නිසාර සාධක එකතු කරනවා ඒකට අවශ්‍ය සාධක. ඉතින් මේ ප්‍රාර්ථනාව භවෙන් භවය සිහි වුණොත් විතරයි හැම භවයකම අපිට පුළුවන් වෙන්නේ ඒ ඉලක්කයට අදාළ සාධක එකතු කරන්න. දැන් එක භවයක බුදු වෙන්නට ප්‍රාර්ථනා කළා ඊළඟ භවයේ පසේ බුදු වෙන්නට ප්‍රාර්ථනා කළොත් පටලැවිලා ඊළඟ භවයේ ශ්‍රාවක වෙන්නට ප්‍රාර්ථනා කළොත් පටලැවෙන්නක්. එතකොට හැම භවයකම ඔහුට සිහි වුණොත් විතරයි ඒ ප්‍රාර්ථනාවේ ඉලක්කය සිහි වුණොත් විතරයි හැම භවයක්ම ඔහුට යොදා ගන්න පුළුවන් ඒ ඉලක්කය සඳහා ද්‍රව්‍ය එකතු කරන්න එහෙම නැත්නම් සාධක එකතු කරන්න. දැන් එක භවයකදී එක සිහිපත් වෙලා ඊළඟ භවයකදී අමතක වෙලා ආය වෙන බුදු කෙනෙක් වගේ මුණ ගැහුනහම නම් සිහි කරලා දෙන්නේ. එතකොට ගොඩාක් කාලය අපතේ යනවා. එතකොට සංසාරයේ කොච්චර අපිට දීර්ඝ කාලයක් ගත වේද කියලා කියන්න බෑ අපේ ඉලක්කය වෙත යන්න. දැන් පින්කමක් කරගන්න ඕන කියලා උන ටික දවසක් සල්ලි එකතු කරනවා, ද්‍රව්‍ය එකතු කරනවා. ඊට පස්සේ ඒක වෙන වැඩකට යොදවනවා. වෙන වැඩකට යොදලා ඇයි අර පින්කම කරන එක මතක නැහැ. ඊට පස්සේ වෙන අවශ්‍යතාවය. ආයෙ පින්කම මතක් වෙනකොට ආයෙකට ජාතක. ඉතින් එතකොට ඔහුගේ ඒ ඉලක්කය සඵල කරගන්න පහසු නැහැ. අන්න ඒ වගේ තමයි අපේ ප්‍රාර්ථනාව, අපේ ඉලක්කය අපිට සිහි නැත්තම් ගොඩාක් අවස්ථා මගහැරිලා යනවා. ඉතින් අපේ ප්‍රාර්ථනාවක් අපි තියාගත යුත්තේ ප්‍රාර්ථනාවක් තියාගන්නවා විතරක් නෙමෙයි ඒ පැතුම මේ ජීවිතේ විතරක් නෙමෙයි භවෙන් භවයේ සිහි වෙන්නත් ඕන. ඒකට කියනවා ප්‍රාර්ථනා સિદ્ધි කරගන්නවා කියලා. සම්මා සම්බුදු කෙනෙකුට ඒ බුදු වෙන්නට ඕන කියන ප්‍රාර්ථනාව સિદ્ધි වෙන්නට මනෝ ප්‍රනිධාන සහ වාප් ප්‍රනිධාන කියන කාල පරිච්ඡේද දෙකක් ගත කරනවා. එතකොට අපේ ගෞතම බෝසතාණන් වහන්සේ මනෝපනිදහන මනෝපදින නිදහන කියලා කියන්නේ තමන් කුසල් දහම් කරමින් සිතින් ප්‍රාර්ථනා කරනෝ මේ කුසල බලයෙන් මම අනාගතේ සම්මා සම්බුදු වෙම්වා එතකොට ඒක මනසින් ප්‍රාර්ථනා කරනවා මෙහෙම ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේ ඇවිත් තියනවා සත් අසංඛ්‍ය කල්පලක්ෂයක් අසංඛ්‍ය හතකුත් කල්පලක්ෂයකුත් උන්වහන්සේ සිතින් ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ වාප්‍රනිධාන හැටියට නව අසංඛ්‍ය කල්පලක්ෂයන් අසංඛ්‍ය නමේකුත් කල්පලක්ෂයන් එතකොට උන්වහන්සේ විවරණ ගත්තට පස්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයන් එතකොට මෙච්චර දීර්ඝ කාලයක් නැවත නැවත ප්‍රාර්ථනා කර කර ප්‍රාර්ථනා කර කර එනකොට තමයි හැම භවයකම කොයිතරම් දුෂ්කර අවස්ථාවකදීවත් ගිලිහෙන්නේ නැතිව මම යන්නේ මෙතනටයි මගේ ඉලක්කය මේකයි ඒ සඳහා මේ හැම දෙයක්ම මම ගොනු කරන්න ඕන කියලා වහා සිහිපත් වෙන්නේ අච්චර දීර්ඝ කාලයක් ඒක නැවත නැවත මනසින් ප්‍රාර්ථනා කරලා වචනයෙන් ප්‍රාර්ථනා කරලා අදිෂ්ඨාන කරලා ඒ වෙනුවෙන් පින්කම් කරලා මෙහෙම දිගු කලක් දේවල් කළාට පස්සේ තමයි ඒක තහවුරු වෙන්නේ ඉතින් අපට යම් පැතුමක් තියෙනවා නම් ඒ ප්‍රාර්ථනාව දැනට තහවුරු වෙලා තියෙනවා නම් අපි සතුටු වෙන්නට ඕන. එහෙම තහවුරු වෙලා තියෙන දිග්ගු කලක් ඒක පවත්වාගෙන ආපු නිසා. හැබැයි අවාසනාවකට වගේ ගොඩක් දෙනෙකුට එහෙම තහවුරු වෙච්ච ප්‍රාර්ථනා නැති බවයි පෙනෙන්නේ. මොකද ඒ අය කටයුතු කරන විදිහ. දැන් ඒකට හොඳම උදාහරණයක් තමයි මීට දශක දෙකකට විතර, ඒ කියන්නේ වසර 20කට එහා පැත්ත ගත්තාම හුඟක් දෙනා ප්‍රාර්ථනා කළේ පින්කම් කරලා මේ පින මේ මේ කුසල බලයෙන් මෛත්‍රී බුද්ධ ශාසන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක නිවන් දකින්නට මේ කුසලේ උපකාරයි. ඒක ඉතින් ස්වාමින් වහන්සේලාගේ මඟ පෙන්වීම නිසා වෙන්නට පුළුවන්. එහෙම වුණේ. ඉතින් දැන් එහෙම ප්‍රාර්ථනා කරපු අය දැන් මේ මෑත අපට පේනවා මේ ගෞතම බුද්ධ ශාසනයම නිවන් දකින්නට ප්‍රාර්ථනා කරනවා. ඒතකොට ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න පැතීම වරදක් කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. දැන් ඒගොල්ලෝ ශාසන දෙකක කාල දෙකක ප්‍රාර්ථනා කරලා තිනවා. දැන් ඒගොල්ලන්ගේ නිවැරදි ප්‍රාර්ථනාව මොකක්ද? අන්න ප්‍රාර්ථනා නිශ්චිත නැති වුනහම සිද්ධ වෙන ප්‍රශ්නය. ඒ තමන්ගේ අරමුණ ශක්තිමත් නැහැ. ඒ අරමුණ හරියට මනසේ තහවුරු වෙලා නැහැ. ඒක සිද්ධි වෙලා නැහැ. එතකොට එහෙම වුණාම එක එක වෙලාවට රැල්ලට යනවා. තව කෙනෙක් මෛත්‍රී බුදුහාමර ප්‍රාර්ථනා කරනවා අපිත් මෛත්‍රී බුදුහාම. තව කෙනෙක් මේ ශාසනයෙන් අපිත් ඒ ශාසනය. තව කෙනෙක් වෙන බෝසත්වරයෙක් බුදුවරයෙක් හඳුනාගෙන එතන ප්‍රාර්ථනා අපිත් එහෙනම් එතනට. ඉතින් එතකොට ඊළඟට සම්මා සම්බුදුවරයෙක් දැකලා අර යමක මහා ප්‍රාතිහාර්ය ආදී පානවා දැක්කොත් මාත් බුදු වෙන්න ඕනේ. ඉතින් ඔන්නෝම පටලැවිලි ගොන්නක් ඇති වෙනවා Tamanගේ ඉලක්කය නිශ්චිත නැති වෙනවා. ඒ නිසා ඉලක්කය නිශ්චිත කරගන්නටයි ප්‍රාර්ථනාව කියන එක අවශ්‍යයි. ඒ නිසා ප්‍රාර්ථනාව අතිශයින් වැදගත් වෙනවා. හැබැයි අපි අනිත් පැත්තෙන් මතක තියාගන්න ඕන ප්‍රාර්ථනාවෙන් විතරක් දේවල් සම්පූර්ණ වෙන්නේ නැහැ. ප්‍රාර්ථනාව කියන්නේ ඉලක්කයයි අරමුණයි. ඒ අරමුණ ඉලක්කය සාධනය වෙන්නට අවශ්‍ය සාධක සම්පාදනය කරන්න ඕන. බාධක දුරු කරන්න ඒ සාධක සම්පාදනය කිරීම තමයි ආය කෞශල්‍ය. බාධක දුරු කිරීම තමයි අපාය කෞශල්‍ය. ඒ බාධක දුරු කරමින් සාධක ගොඩනගමින් අවස්ථාවෝචිතව ක්‍රියාත්මක වීම තමයි උපාය කෞශල්‍ය. ඉතින් එහෙම දක්ෂ වෙන්නට පුළුවන් වෙන්නේ අපේ අරමුණ පැහැදිලි නම් විතරයි. අරමුණ පැහැදිලි නැත්නම් අරමුණ විටින් විට වෙනස් වෙනවා නම් අපිට පැහැදිලි ඉලක්කයකට යන්න ඒක ලොකුම බාධකයක් වෙනවා. ඒ නිසා ප්‍රාර්ථනාවේ තියෙන වැදගත්කම ඒකයි. පැහැදිලි වුණාද ඔබතුමාට? ඔව්. ඔව්. හොඳටම පැහැදිලි වුණා.